අසන් මහත්මයා දුරුනේ ඔව් එයාඳුනේ මේ මට වහන්සේගේ ධර්ම පුස්තකයේ පිළිබඳව කතා කරන්නත් පොඩ්ඩක් තියෙනවා ඔව් ඒ වගේම මේ දැන් අභාසෝ සූත්‍රය පිළිබඳව අපි දැන් සති 6ක්ම අහගත්තනේ අපි හැමදෙරුනේ ඔව් ඒ වගේම අපේ මේ සියලුම පින්වතුන්ගේ ඒකායන බලාපොරොත්තුවත් හැමදෙන්නේ සිරුවා ආශ්‍රව ධර්මයන් ශ්‍රේ කරලා නිර්වාද මේ නිර්වාණ අවබෝධයේ පිණිස යාමනේ. ඔව්. දැන් උත්තරදී අපි හැමදෙන්නේ අපට හැමතිස්සෙම තියෙන්නේ <clears throat> මේ විපල්ලාස ධර්ම අපේ මනසේ ක්‍රියාත්මක වෙන ආකාරයත් ඒ වගේම අපි හැමදෙන්නේ කෙන් සීලන්ති පානාති පාතාදා පාතාදීහි විරමන්තස්ස වත්ත පටිවත්තං වා පූරෙන් තස්ස චේතනාදීව ධම්මා. උතනට අපි හැමදෙරේ මේ සීලය සම්පූර්ණයෙන්ම අපට උපයෝගී කරගන්න පුළුවන් නේද අපි හැමදෙරුනේ. මොකද ඊට ප්‍රතිවිරුද්ධ වූ කුසල ධර්මයාගේ ඉපදවීම පිණිසනේ ආශ්‍රව ධර්මයන් අපි ක්ෂය කරන්න උත්සාහ කරන්නේ. ආ. එතකොට සීලය නැමැති ධර්මතාවය අපි හැමදෙරුනේ මෙතනට බොහෝම වැදගත් වෙනවා නේද? ඔව් දැන් ඒ සීලය කියන එක අපිට ගොඩනගන්න පුළුවන් වෙන්නේ සිහිය, වීර්ය, ප්‍රඥාව අපි තුළ මතු කරගන්න ප්‍රමාණයත් එක්ක තමයි. ඒ කියන්නේ දැන් දැන් සීලය හැටියට දැක්ුවේ අර ප්‍රාණඝාත ආදියෙන් වැළකීමත් ඊළඟට වත්පිළිවෙත් ආදිය කිරීමත්. එතකොට නොකල යුතු දේ නොකර සිටීම, කල යුතු දේ කිරීම. කිරීම. එතකොට විරති සහ සමාදාන එතකොට මේ දෙපැත්තම පූර්ණ වෙන්න ඕනේ. ඉතින් ওই දෙපැත්ත පූර්ණ කරන්නට නොකල යුතු දේ කල යුතු දේ මොකක්ද කියලා තේරුම් ගන්නට ප්‍රඥාව තියෙන්නට ඕනේ. ඒ කරන දෙයට අවධානය යොමු කරන්න සිහිය තියෙන්න ඕනේ. නොකල යුතු දේ නොකර සිටීමෙන් කල යුතු දේ කරන්නට කායික මානසික වීර්යය තියෙන්න එතකොට ආතාපි සම්පජානෝ සතිමා සිහිය ප්‍රඥාව වීරය කියන ඔය කාරණා තුන එක ක්‍රියාත්මක වුණොත් තමයි එතන හැබෑවටම ಗುಣධර්ම වැඩෙන්නේ. එහෙම නැති වුණොත් අපි ಗುಣධර්ම කියලා හිතාගෙන හිටියට මොකක් හෝ වංචක ධර්මයක් එක්කලා පැටලිලා මොනවා හරි වැඩක් කරගෙන යන්න පුළුවන්. ඉතින් ඒක අපි එල්ලිලා ඉන්න පුළුවන් මේකෙන් මේ ටික හරියනවා කියලා. ඉතින් නමුත් ඒක සීලබ්බත පරාමාසයක් වෙන්න පුළුවන් අපිට නොදැනුවත්වම අපි අර විදිහේ සති සම්පජඤ්ඤයෙන් ඒ පිටිබඳව ප්‍රත්‍යවේක්ෂා නොකළොත්. ඉතින් ඒ නිසා සීලය මේ ක්‍රියාවේදී අත්‍යවශ්‍යයි. හැබැයි සීලය කියලා කියන්නේ එක කාරණයක් නෙමෙයි එතන ක්‍රියාදාමයක් තමයි සීලය කියන්නේ. ඒ ක්‍රියාදාමයේදී සිහිය ප්‍රඥාව වීර්ය තමයි ප්‍රමුඛව ක්‍රියාත්මක වෙන්නේ. භාවනාව කියන්නේ එක කාර්යයක් නෙමෙයි ක්‍රියාදාමයක්. එතකොට මේ ක්‍රියාදාමයේදී සිහිය ප්‍රඥාව වීර්ය තමයි ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ. එහෙමයි අපි හඳුන්වන්නේ.